හොඳයි. එහෙමනම් අද දවසේ ධර්ම සාකච්ඡාව අපි නිමවටපත් කරමු. අද දවසෙත් හැමදෙනාම බොහොම වටිනා දහම් පැන විමසුවා. ප්‍රායෝගිකව කාටත් වැදගත් වෙන කාරණා. ඉතින් මම හිතනවා අද අපි මේ කතා කරන්නට පටන් ගත්ත මේ මාතෘකාවේ බොහොම වැදගත් සම්දිස්ථානයකට අපි පැමුණුනේ මේ වගකීම් යුතුයකම් ආදිය ඊටාම සරල දේවල් හැටියට සමාජගත වෙලා තියෙන බවක් පෙනෙනවා. නමුත් ඒවා අපිට එහෙම සරල විදිහට හඳුනා හඳුනා ගන්න එක සුදුසු නැහැ. ඒවා සමස්ත විශ්ව ධර්මයත් එක්කලා බැඳුණු සුවිශේෂ අවස්ථා. ඒකෙන් අදහස් කරන්නේ අනිත් අය අපේ කරපිට පටවන ඔක්කොම දේවල් අපි කරන්න ඕන කියලා හරි ලෝකේ තියෙන හැම දෙයක්ම අපි බදාගෙන වගකීම් දරන්න ඕන, යුතුයකම් ඉටු කරන්නට ඕන කියන එකවත් නෙමෙයි. අවශ්‍යතාවය හරියට තේරුම් අරගෙන අපි දැන් අර ආහාර පාන ගැන කතා කළා වගේ වගකීම් යුතුයකම් කියන්නේ නිකන් හැඟීම් බර ගතියක් නොවේ. ආහාර පාන ගත යුත්තේත් අපි අවශ්‍යතාවයේ තේරුම් අරගෙන අන්න ඒ වගේ අපි යුතුයකම් වගකීම් ආදී ඉටු කළ යුත්තේ එහි පවතින අවශ්‍යතාවය තේරුම් අරගෙන. ඒ කියන්නේ භූමිකාවට අදාළව. ඒ වගේම මේ කරන කටයුත්ත ධර්මානුකූලව સિદ્ધ කරන්න පුළුවන් නම් නිවැරදිව සති සම්පජඤ්ඤය උපදවාගෙන වීරෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් එයම අපට භාවනාවක් හැටියට ප්‍රතිපදාවෙහි ಗುಣ නුවණ වැඩෙන අවස්ථාවක් හැටියට පුහුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කාරණය ඊටාම වැදගත් ධර්ම කාරණයක්. අපි ඉදිරි සතිවලත් ඒ පිළිබඳව එකින් එක සාකච්ඡා කරමු. ඉතින් අද දවසේ ඒ කරුණු පැහැදිලි කළා වගේම හැමදෙනාම ඊට අදාළ බොහෝ දහම් පැන විමසුවා. ඒ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ප්‍රඥාව අවදි වීම පිණිස හේතු වේවා. තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්නට මේ කුසලය හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ගැටළු වලට පිළිතුරු සපයා දුන්න ඔබ වහන්සේට මේක සිදු කරා වූ කුසල කර්මයන් පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු